අච්ඡන්ත පරියෝසානෝ සිට්ඨෝ දේවමනුත්තානන්ති පින්වත්නි අදත් පොයදා ධර්මදේශනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ චාරිත්‍රයක් වශයෙන් පොය දිනේදී පැයක පමණ ධර්ම දේශනාවක් කරනවා විශේෂයෙන් සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙන උපාසක උපාසිකාවන් භාමනාමට විශේෂ ලැබිකමක් දක්වන පිරිසක් ඒ නිසා අපි හැමදාම ධර්ම දේශනාවක් කරනකොට භාවනා යෝගීන්ට ප්‍රයෝජනවත් වන භාවනාවට අදාළ වන දේශනාවක් තමයි සිද්ධ කරන්නේ. අදත් ඒ අනුම පැයක පමණ ධර්ම දේශනාවක් කිරීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඊටාම ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව පිළිපදලා ප්‍රායෝගික වශයෙන් කටයුතු කරලා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධිය වලින් උතුම් අමා මහ නිවන් දකින්නට ප්‍රාර්ථනා කරගන්නට ඕන. අද දේශනාවේදී දවසක් සත්දෙව් රජුරෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට උත්තර දීම් වශයෙන් වදාළ ධර්මයේ තමයි මාත්‍රිකා වශයෙන් තබාගත්තේ. සමහර අවස්ථාවල සක්දේව රජුරුවත් බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා නොඑක ආකාර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහන මේ කියන දවසේ සවස් නුවර දේතනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට රාත්‍රී කාලයේ මධ්‍යම රාත්‍රියේ ඇවිල්ලා මෙහෙම අහනවා චිත්තාවතානුකෝ බන්තේ භික්ඛු සංකිට්ඨේන තණ්හා සංකය විමුක්තෝ ස්වාමීනි භික්ෂුව යෝගාවචරය කෙටියෙන් තණ්හා සංකය විමුක්ත වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒකටම සම්බන්ධයි අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමී අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරියෝසා මේ අච්ඡන්ත කියන වචනයෙන් අදහස් කරන්නේ ඔක්කොම ඉක්මවා ගියා කියන තේරුම. ඉක්මවා ගිහින්. ඒ ඉක්මවා ගියා කියන්නේ මොකද? තණ්හා සංකය විමුක්තෝ තණ්හා සංකය විමුක්තිය කියන්නේ නිවනට කියන නමක් අච්ඡන්ත නිත්‍ය කියන්නේ ඒකේ අන්තිම කෙළවරට අච්ඡන්ත යෝගක්ඛේමි ඒ යෝගක්ඛේමි කියන්නේ මේ කාම යෝගාදී මේවෙන් මිදීම අන්න ඒකේ කෙලවරටම ගිහින් අච්ඡන්ත බ්‍රහ්මචාරී කියන්නේ මේ ශාසනයේ සීල සමාධි ප්‍රඥා පුරණයකට අච්ඡන්ත බ්‍රහ්මචාරී කියන එක අවසන් කළා. ඒ බ්‍රහ්මචාරී වීමෙන් එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා පිරීම එක අවසන් කළා. අච්ඡන්ත පරියෝසానෝ කියන්නේ ඒ විදිහම එකක් තමයි. ඒ තමන්ගේ කටයුතු සේරම අවසන් කරලා. සෙට්ඨෝ දේව මනුස්සානෝ දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙනවා. මේ දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද? මේ වචන පෙළියෙන් කියන ලද මේ ශාසනයේ භික්ෂු. ඒ වචන පෙළියෙන්ම කියුනේ මහ රහතන් වහන්සේ පිළිබඳවයි. රහතන් වහන්සේ ගැන තමයි මේ කියුනේ. ඒ මුලින් කියන ලද වචන මාලාවට අනුව කටයුතු කරපු භික්ෂුව රහත් වෙලා තමයි නවතින්නේ. එතකොට තව විදියකින් මේ සක්දේව රජුරව අහන්නේ මේ බුද්ධ ශාසනයේ රහත් වීම දක්වා යා යුතු ප්‍රතිපදාව මොකක්ද කියලා. මෙන්න මේකයි අහන ප්‍රශ්න. මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා සමාධි විදර්ශනා භාවනා කරලා ප්‍රතිපත්ති ධර්මයන් පුරලා රහත් වෙනවා. අනේ රහත් වීමට පදනම මොකද්ද? ඒ රහත් වීම සඳහා යන මාර්ගය පිළිවෙල මොකද්ද කියලා අහනවා. මෙන්න මේක තමයි සරල වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. අර කලින් කියන ලද වචන මාලාවෙන්ම අදහස් කරන්නේ ඔන්න ඔය අර්ථය තමයි. මේ ශාසනයේ භික්ෂූන් වහන්සේ නමක් ප්‍රතිපත්ති ධර්මයන් පුරලා කොහොමද රහත් බවට පත් වෙන්නේ එතෙන්ට යන්නේ කියන එක තමයි ඒ වචනමාලාවෙන් අදහස් කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට උත්තර දීම් වශයෙන් මේ ශාසනයේ මුල ඉඳලම ප්‍රතිපත්ති ධර්මයන් පුරලා රහත් වීමට දක්වා තෙක් යන ඒ වැඩපිළිවෙල මේ දෙවියාට දේශනා කරවදා. ඉද දේවානමින්ද භික්ඛුනෝ සුතං හෝති. සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති එවං ච පන දේවානමින්ද භික්ඛුනෝ සතං හෝති සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති මේ විදියට මේ යෝගාවචරය භික්ෂුව අහලා දැනගෙන තියෙනවා මොකද්ද සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති සියලු ධර්ම අභිනිවේෂයට නුසුදුසුයි කියන එක. මෙතන සියලු ධර්ම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය දොළොස් ආයතන අටලොස් ධාතු ආදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්ම තමයි සබ්බේ ධම්මා කියලා මේ බුදුරජාණන් වහන්සේ වදාළා. ඒවා නාලං අබිනිවේසායාති. අබිනිවේෂණය කරන්න හොඳ නැහැ. අභිනිවේෂණය කරනවා කියන්නේ ඒවට බැහැලා වගේ ඒව ඇතුළට ගිහිල්ලා පිවිසිලා වගේ යම් යම් අදහස් ඇති කරගෙන කොහොමද කන්හා දෘෂ්ටි වශයෙන් තමයි මේවා මේ අභිනිවේෂණය කරන්නට හොඳ නැහැ ස්කන්ධ ධාතු ආයතන ආදී මේවා තණ්හා දෘෂ්ටි වශයෙන් අභිනිවේෂය කරනවා සිතින් අල්ලා ගන්නවා ඒවට බැස ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙම ඒවට බැස ගැනීම යෝග්‍ය නැහැ සුදුසු නැහැ කියලා මේ භික්ෂුව එක දැනගෙන තියෙනවා අහලා තියෙනවා. ඉද දේවානමින්ද භික්ඛුනෝ සුතං හෝති අබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති මේ භික්ෂුව එක අහලා තියෙනවා මේ සියලු ධර්ම අබිනිවේෂණය කරන්න හොඳ නැහැ මේ පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ මේ රහත් වීම දක්වා ප්‍රතිපදාව ඇහුවහම සියාදෙන විස්තර කරන ආකාරය තමයි. තණ්හා දෘෂ්ටි ආදී වශයෙන් මේ කියන ලද ස්කන්ධ ධාතු ආයතන ආදී අභිනිවේෂණය කරන්න හොඳ නැහැ. ඒ මොකද ඒව ගත්තු හැටියට පිහිටන්නේ නැහැ. වෙනස් වෙනවා. නিত্য වශයෙන් ගත්තාම අනිත්‍ය බවටපත් වෙනවා. කැඩිලා බිඳිලා වෙනස් වෙනවා. නිත්‍යයි කියලා තණ්හා දිස්ති වශයෙන් අල්ලා ගත්තාම අන්තිමේට මොකද වෙන්නේ? ඒව අනිත්‍යතාවටපත් වෙනවා. අනිත්කතට මේවා සැපයි කියලා ගත්තාම අන්තිමට මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. ආත්මයයි කියලා ගත්තාම මොකද වෙන්නේ? අනාත්ම බව ප්‍රකට වෙනවා. මේ විදිහට මේ කියන ලද ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්ම අබිනිවේෂණයට සුදුසු නැහැ. මොකද තමන් ගත්තු ආකාරයෙන් නෙමේක තියෙන්නේ. නිත්‍යයි කියලා ගත්තාම අනිත්‍ය බවටපත් වෙනම, සැපයි කියලා ගත්තාම දුක් බවටපත් වෙනම, ආත්මයයි කියලා ගත්තාම අනාත්ම බවට පත් වෙනවා. ඒ නිසා මේවා කිසිවක් නිත්‍යාදී වශයෙන් අබිනිවේෂණය කරන්නට හොඳ නැහැ. අබිනිවේෂණය කරනවා කියන්නේ සිතින් අල්ලා ගන්නවා නිත්‍යාදී වශයෙන් එහෙම අල්ලා ගන්නට හොඳ නෑ මොනවද ගත්ත යටියට හිතින්නේ නෑ. ඒ නිසා අල්ලා ගැනීම සුදුසු නෑ. මෙන්න මේ ධර්මය මේ බුද්ධ ශාසනයේ භික්ෂුව අහලා තියෙනවා මොකද්ද සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය ස්කන්ධ ධාතු ආයතන ආදී මේ සියලු ධර්ම තණ්හා දෘෂ්ටි වශයෙන් අල්ලගන්න ඒවට බැසගන්න අබිනිවේෂණය කරන්න හොඳ නෑ කියලා මේ යෝගාවචර භික්ෂුව දැනගෙන අහලා තියෙනවා. එහෙම වදාරනවා බුදුරජාණන් වහන්සේ. මෙහෙම අහලා තිබිලා ඊට පස්සේ මොකද කරන්නේ මේ යෝගාවචරයා සෝ සම්බං ධම්මං අ비ජානාති සම්බං ධම්මං අ비ජානාති අ비ජානාති කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඥාත පරිඥාම කියන එකෙන් දැනගැනීම. ඥාත පරිඥා කියලා එකක් තියෙනවා. මේවා භාවනා මාර්ගයේම යෙදෙනේ. භාවනා කරනකොට නාම රූප ධර්මයන් පංච උපාදානස්කන්ධය ආදී මේව තමයි අරමුණු කරන්නේ. ඒවා අරමුණු කරලා තමයි භාවනා කරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ යෝගාවචරය කලින් අහලා දැනගෙන තියෙනවා මේ ස්කන්ධ දායත්තු ආයතන ආදී ධර්ම අභිනවේෂණය කරන්නට හොඳ නැහැ. එහෙම තේරුම් අරගෙන සෝ සබ්බං ධම්මං අභිජානාති. ඒ සියලු ධර්ම අභිජානාති කියන්නේ අනිත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඥාත පරිඥා කියන එකෙන් තේරුම් ගන්න. මොකද්ද මේ ඥාත පරිඥා කියන්නේ? පරිඥා තුනක් තියෙනවා ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා. ඒ ඥාත පරිඥාව කියන්නේ මේ නාම රූපාදී ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ තේරුම් ගැනීම. මේ නාම රූපාදී ධර්මයන්ගේ තියෙනවා පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ කියලා දෙකක්. මොනවද පෞද්ගලික ලක්ෂණ? දැන් රූපය කැඩෙන බිඳන අර්ථයෙන් යුක්ත වේදනාව විඳීම් අර්ථයෙන් යුක්තයි. සංඥාව හඳුනා ගැනීම අර්ථයෙන් යුක්තයි. විඥානයේ අරමුණු දැන ගැනීම අර්ථයෙන් යුක්තයි. මේවා තමයි ඒවා තියෙන පෞද්ගලික ලක්ෂණ. ඒ පෞද්ගලික ලක්ෂණ අනුම ඒවා තේරුම් ගැනීම තමයි ඥාත පරිඥා කියලා කියන්නේ. දැනගැනීමේ අවස්ථාව. සබ්බං ධම්මං අභිජානාති කියන වදාළ ඒකයි බුදුරජාණන් වහන්සේ. සියලු ධර්ම ඔය කියන ලද ඥාත පරිඥා කියන එකෙන් පිළිසිඳ දැනගන්න. ඊළඟට සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති මුලින් අර ඥාත පරිඥා කියන එකෙන් දැනගෙන ඊළඟට දෙවනුව පරිජානාති කියලා වදාළ පිරිසිඳ දැනගන්න. පිරිසිඳ දැනගන්න. ඒකෙන් අදහස් කරන්නේ තීරණ පරිඥා කියන එක. තීරණ පරිඥා කියන්නේ ඒ ස්කන්ධ ධාතු ආදී සියලු ධර්මයන්ගේ පොදු ලක්ෂණ වශයෙන් දැනගන්න. දැන් අනිත්‍ය ලක්ෂණය කියන එක හැම එකටම පොදුයි. ස්කන්ධ ධාතු ආයතන ආදී හැම ධර්මයක්ම අනිත්‍යයි. අන්න පොදු ලක්ෂණය. සේරම ධර්ම දුක්ඛ දුක්ඛයි. දුක්ඛ ලක්ෂණය. හැම ධර්මයක්ම අනාත්මයි. අනාත්ම ලක්ෂණය. මේ විදිහට ඒ ඒ ධර්මයන්ගේ පොදු ලක්ෂණ අවබෝධ කරගන්න අවස්ථාව තමයි තීරණ පරිඥා කියලා කියන්නේ. සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති ඒ ස්කන්ධ ධාත ආයතන ආදී ධර්ම ඥාත පරිඥාවෙන් දැනගෙන ඊළඟට ඒව නැමත අනිත්‍ය ආදී වශයෙන් පිරිසිඳ දැනගන්න එහෙම පිරිසිඳ දැනගෙන තවත් එහාට මේ යෝගාවචරයා ගමන් කරනවා. සබ්බං ධම්මං පරිඤ්ඤාය ඒ ස්කන්ධ ආදී සියලු ධර්මයන් පිරිසිඳ දැනගෙන යං කිංච වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සෝ තාසු වේදනාසු අනිච්ඡානුපස්සේ විහෙර බුදුරජාණන් වහන්සේ ඒ යෝගාවචරයා භාවනාවට බැසගන්න ආකාරය තමයි මේ දේශනා කරවටා සියලු ධර්ම පිරිසිඳ දැනගන්නවා ඊට කලින් ඥාත පරිඥා කියන එකෙන් දැනගන්නවා අපි සරල වශයෙන් පංච උපාදානස්කන්ධය කියලා ගම්මු මේ පංච උපාදානස්කන්ධය ඥාත පරිඥා වශයෙන් දැනගන්න. ඥාත පරිඥා වශයෙන් දැනගෙන ඊළඟට තීරණ පරිඥා වශයෙන් දැනගන්න. දෙවෙනි අවස්ථාව. පිරිසිඳ දැනගන්නවා කියලා එකට කියන්නේ. එහෙම පිරිසිඳ දැනගෙන යංකින්ච වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා යම් කිසි වේදනාවක් විඳිනමන සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ සැප දුක් දෙකෙන් තොර වූ වේදනාවක් ඒ සැප දුක් දෙකෙන් තොර වූ වේදනාව ඊටාම සියුම් භාවනා යෝගීන්ට සිතින් අල්ලා ගැනීමටත් අපහසුයි ඒ නිසා අපි නිතරම සැප වේදනා දුක් වේදනා කියන මේ දෙක පිළිබඳව තමයි කතා කරන්නේ සාකච්ඡා කරන්නේ. පංච උපාදානස්කන්ධේ මනාකොට පිරිසිඳ දැනගෙන එහෙම වාසය කරනකොට යංකින්චි වේදනං වේදේති යම්කිසි වේදනාවක් විඳිනවා නම් සුඛං වා දුක්ඛං වා කැප හෝ දුක් හෝ ඒ වේදනාවක් විඳිනවා නම් ඒ වේදනාව විඳින එක දැනගන්න වේදනාව කියන්නේ අපේ ශරීරයේ ඇතිවෙන අපට විඳින්න පහසු ඒවා සැප වේදනා අපහසු ඒවා දුක් වේදනා සම්භාවනා කරනකොට රිදුම් කක්කුම් වගේ ඒවා ආවනම් ඒවා දුක් වේදනා ඊළඟට ඇඟේ පතේ සැහැල්ලුව සනීප සතුට වාගේ මේව ආවනම් ඒව සැප වේදනා. සැප වේදනාවයි දුක් වේදනාවයි. මේ සැප දුක් වේදනා කියන ඒවා මේව දැනගත්තනම් දැනගන්නව කොහොමත් ඒව හඳුනාගෙන තාසු වේදනාසු අනිච්ඡානපස්සේ විහෙරති ඒ වේදනාවන් පිළිබඳව අනිත්‍යානුපස්සීව වාසය කරනවා අනිත්‍යානුපස්සීව අනිත්‍යානුපස්සීව වාසය කරනවා කියන්නේ ඒව ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරනවා. අනුපස්සනා කියන එකම තමයි එතන කියන තේරුම. අනුපස්සී කියන්නේ එහෙම දකින පුජ්‍යලය. අනුපස්සනා කියන්නේ නැවත නැවත නැවත නැවත සිහිනුවණින් අනිත්‍ය ආදී වශයෙන් දකින්න. ඒ අනිත්‍යානුපස්සනාවේ යෙදෙන පුජ්‍යලයා තමයි අනිත්‍යානුපස්සී කියන්නේ. අනිත්‍යානුපස්සී විහෙරති. අනිත්‍යානුපස්සීව වාසය කරන. ඇතිවීම නැතිවීම වශයෙන් නවත නවත මෙනෙහි කරමින් භාවනා කරමින් වාසය කරනවා. ඒක තමයි අනුපස්සනා කියන්නේ අනිත්‍යානුපස්සනා කියන්නේ. දැන් ප්‍රායෝගික වශයෙන් බලනකොට අපේ භාවනා කරගෙන යනකොට අපේ ශරීරයේ කොතන හරි වේදනාවක් පාළ තෝරගන්න ලේසි නිසා අපි දුක් වේදනාවක් ගැන බලමු එහෙම වේදනාවක් ශරීරයේ පහළම ඒ පහළ වෙනවා කියන්නේ මොකද? ඒ දුක් වේදනාව ඉපදුනා. දුක් වේදනාවක් ඇති වුණා. ඊළඟට භාවනා යෝගියා මේවට අවධානය යොමු කළා භාවනා මානසිකාරයේ පවත්තනවා. සුළු වේලාවක් භාවනා කරනකොට ඒ පහළ වෙච්ච වේදනාව නැති වෙලා යනවා. ඒක අපේ භාවනා කරන නිසා නැති වුණා නේද? අපේ භාවනා කළත් මෙනෙහි කළත් නොකළත් හැමදාම ඔය වේදනාවල් ඇති වෙනවා පහළ වෙනම ඊළඟට විනාශයටපත් වෙනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. අපි කරන්නේ මොකද හැමදාම නිරන්තරයෙන්ම ඇතිවෙන නැතිවෙන ඒ වේදනාදී ධර්මවලට සිහිනුවල පිහිටවලා ඒවැ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නවා. එහෙම නැතුව අපි ඒවා වෙනස් කරනවා නෙමෙයි අපට වෙනස් කරන්න බෑ. කෙරෙන දෙයක් පිළිබඳව අපි පැත්තකින් ඉඳගෙන සිහිනුවණින් ඒක තේරුම් ගන්න. නැවත නැවතත් සිත යොද යොදා මෙනෙහි කරමින් ඒවා තේරුම් ගන්න. අන්න ඒකට තමයි අනිත්‍යානුපස්සේ විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අනිත්‍යානුපස්සීව වාසයකට. මේ වේදනාවක් ගැන උදාහරණයට ගත්තේ තව අපිට හොඳට දැනෙනවා අපේ හිත. ඒකත් වහවහ ඇති වෙලා නැති වෙලා යනවා. නවත නවත ඒවා සිහිනුවණින් මෙනෙහි කිරීමෙන් අනිත්‍යානුපස්සීව වාසය කළාගෙන බුදුරජාණන් වහන්සේ තාසු වේදනාසු අනිච්ඡානුපස්සේ විහෙරති කියලා දේශනා කළේ ඒකයි. අනිත්‍යානුපස්සීව වාසය කරන. ඊළඟට විරාගානුපස්සී විහෙරති විරාගානුපස්සීව වාසය කරනවා. ඒ විරාගය කියන්නේ ක්ෂණික විරාගය අත්‍යන්ත විරාගය කියලා දෙකක් තියෙනවා. මෙතන විරාග කියන පදයෙන් නොඇලීමත් අදහස් කරනවා විනාශ ත්‍යාමත් අදහස් කරනවා. ඒ විරාගානුපස්සී විහෙරති කියලා වදාලේ අර ධ්‍යාකාරයේ තමයි. ඔය වේදනාදී ධර්ම, සිත ආදී ධර්ම මේ දැන් වහවහ ඇති වෙලා නැති වෙලා විනාශයටපත් වෙනවා. ඒකට කියනවා ශනික විරාගය කියලා. ඒ ශනික විරාගයෙන් කොච්චර නැති වුණත් අපේ මේ සසර ගමන කෙලවරක් වෙන්නේ නැහැ. ඒව ඇතිවීමට හේතු නැති කලාන. ඒකට කියනවා අත්‍යන්ත විරාගය කියලා. ඒ අත්‍යන්ත විරාගය ඇති කරගත්තාම මේ සංසාර ගමන එතනින් නතර වෙලා යනවා. නමුත් මෙතන අදහස් කරන්නේ මූලික වශයෙන් අර්ග ශනික විරාගය කියන එක. වහවහ ඇතිවෙන නැතිවෙන සැප වේදනා දුක් වේදනා කියන මේවා පිළිබඳව සිහිනුවන පිහිටවාගෙන ඒ අනුව භාවනා මානසිකාරයේ පවත්තමින් වාසය කරයි. ඒක තමයි විරාගානුපස්සී විහෙරති කියලා දේශනා කරන්නේ. විරාගානුපස්සීව වාසය කරනවා. නිරාණානුපස්සී විහෙරති. ඒ නිරෝධය කියන එකත් අත්‍යන්ත නිරෝධය ශනක නිරෝධය කියන දෙකක් තියෙනවා. දැන් දැන් ඔය වේදනාදී ධර්ම ඇති වෙලා නැති වෙලා යන එකට කියනවා ශනික නිරෝධය කියලා. කෙලස් උනත් රාගාදී කෙලස් ඔක්කොම දැන් දැන් ශනිකව ඇති වෙලා නැති වෙලා යනවා. එහෙම කොච්චර ඇති වෙලා නැති වෙලා ගියත් ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ශනික නිරෝධයෙන් නිරෝධ වුණාට කෙලවරක් වෙනවා. අත්‍යන්ත නිරෝධයෙන් නිරෝධ වෙන්නට ඕන. ඒවායේ හේතු නැති කිරීමෙන් ලැබෙන නිරෝධය. ඒකට කියනවා අත්‍යන්ත නිරෝධය කියලා. මෙතන අදහස් කරන්නේ භාවනා වශයෙන් නිසා ශනික නිරෝධය. අර අනිත්‍යට කිව්වා වගේ මේක නැතිවීම දකමි. නිරෝධ කියන්නේ නැති වෙනවා කියන්නේ. සැප දුක් වේදනාවන්ගේ නැතිවීම දකිමින් වාසය කරනවා. නිරෝධානුපස්සී විහෙරති කියන්නේ ඒක. ඊළඟට පටිනිස්සග්ගානුපස්සී විහෙරති. පටිනිස්සග්ග කියන්නේ මේ අතහැර දමනවා කියන තේරුම. මොනවද අතහැර දමන්නේ මේ කෙලෙස් ඒ වේදනාදී ධර්ම අල්ලාගෙන තියෙන කෙලෙස් අතහැර දමන පටි නිස්සග්ග කියන්නේ ඒකයි සැකෙමින් ඒ පිළිබඳව තිබෙන බැඳීම අල්ලාගෙන සිටීම මේක ලිහිල් කරගන්න අල්ලගන්නේ නැතුව ඒවට බැඳෙන්නේ නැතුව අත්තර දමනවා කියන එක තමයි. දැන් අනිත්‍යානුපස්සී ආදී වශයෙන් මේ කියන හැටියට භාවනා මානසිකාරයේ පවත්වගෙන යනකොට මේ සැප දුක් වේදනාවන් වහවා ඇති වෙලා නැති වෙලා යන බව යෝගාවචරයාට වැටහෙනවා. එහෙම වැටහෙනකොට අල්ලා ගන්නෙ නැහැ. කොහොමටවත් ඒවා ඒ යෝගාවචරය අල්ලා ගන්නෙ නැහැ. පටිනිස්සග්ගානුපස්සී කියලා කියන්නේ ඒක තමයි. සෝතාසු වේදනාසු අනුච්ඡානපස්සේ විහරන්තෝ විරාගානපස්සේ විහරන්තෝ නිරෝධානුපස්සේ විහරන්ත පටිනිස්සග්ගානුපස්සේ විහරන්ත නච කිංචි ලෝකේ උපාදී නච කිංචි ලෝකේ උපාදී අර කලින් කියාපු කාරණයමයි ඒ යෝගාවචරය පංච උපාදානස්කන්ධේ පිළිබඳව පංච උපාදානස්කන්ධේ පහළ වෙන සැප දුක් වේදනා පිළිබඳව අනිත්‍යානුපස්සීව වාසය කරනවා විරාගානුපස්සීව වාසය කරනවා නිරෝධානුපස්සීව වාසය කරනවා පටිනිස්සග්ගානුපස්සීව වාසය කරනවා මෙතන අනුච්ඡානපස්සේ විරාගානපස්සේ නිරෝධානපස්සේ පටිනිස්සග්ගානපස්සේ කියලා අනුපස්සනා හතරක් තියෙනවා. ඒ අනුම නවත නවත සිහිනුවණෙන් යුක්තව යෝගාවචරය භාවනා මානසිකාරේ පවත්වනවා ඒ විදියට වාසය කරනවා. එහෙම වාසය කරනකොට නච කිංචි ලෝකේ උපාදීයති මේ යෝගාවචරය කිසිම දෙයක් අල්ලා ගන්නෙ නැහැ මෙතන ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය නොච කිංචි ලෝකේ උපාදිය පංච උපාදානස්කන්ධේ නැමැති ලෝකයෙහි කිසිවක් අල්ලා ගන්නෙ නැහැ. ඔය වේදනාදී ධර්ම වුණත් කොහොමදවත් සිතින් අල්ලා ගන්නෙ නැහැ. මේවා අල්ලා ගන්න පිළිවෙලක් තියෙනවා. තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලා ගන්නවා. ඔය සැප වේදනා දුක් වේදනා වුණත් එහෙම තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලා ගන්නවා. මේ පින්වතුන්ට නොඑක්වර කියලා දීලා තියෙනවා මේ වේදනාව මෙනෙහි කළාම පංච උපාදානස්කන්ධයම මෙනෙහි කෙරෙනවා කියලා. වේදනාව ගත්තාම සංඥා සංස්කාර විඥාන කියන මේ හතරම ගත්තා. ඒ හතර ආශ්‍රය කරගෙන පවතින මේ කයත් ගත්තා. ඒ නිසා සැප දුක් වේදනා වශයෙන් භාවනා මානසිකාරයේ පවත්තනකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම තමයි ඒ භාවනාව කෙරෙන්නේ. නච කිංචි ලෝකේ උපාදීයති. මේ පංච උපාදානස්කන්ධයේ කිසිවක් තණ්හා මාන දික්ටි වශයෙන් අල්ලගන්න. වේදනාවත් පංච උපාදානස්කන්ධය. තණ්හාවෙන් අල්ලගන්නවා මගේ කියලා. අවේදනාදි ධර්මෝනත් අශ්‍රතවත් ප්‍රසඥය තණ්හාවෙන් අල්ලගන්න. ඒ අල්ලගෙන තමයි ඔය සැප වේදනාව පස්සේ එළවන්නේ දුවන්නේ ලුහු බඳින්න. ඒව අල්ලගෙන මේ තණ්හාව. ආස්වාදයේ පස්සේ දුවන්නේ ඒව තණ්හාවෙන් අල්ලාගෙන. ඒ වගේම මානේ වශයෙන් මම කියලා ගන්නවා. මේ පංච උපාදානස්කන්ධය සැප දුක් වේදනාදී ධර්ම මම කියලා ගන්නවා. ඒක තමයි මාණයෙන් ගැනීම කියන්නේ. ඊළඟට මේව මගේ ආත්මයයි කියලා ගන්නවා. ඒක තමයි දෘෂ්ටි වශයෙන් ගැනීම. මේ විදිහට තණ්හා මාන දෘෂ්ටි වශයෙන් තමයි මේව අල්ලා ගන්න. සාමාන්‍ය ජනය ප්‍රතක් ජනය මේව තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලා ගන්න. දැන් මේ යෝගාවචරය අනිත්‍යාන පස්සේව විරාගාන පස්සේව නිරෝධාන පස්සේව පටිනිස්සග්ගාන පස්සේව වාසය කරනවා. එහෙම වාසය කරමින් නච කිංචි ලෝකේ උපාදි. අන්න මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකයේ කිසිවක් තණ්හා මාන දික්ඛි වශයෙන් අල්ලා ගන්නවා. මොකද ඒවා පිළිබඳව තත්ත්වය අනිත්‍යාදී ලක්ෂණ හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඒක තමයි අල්ලා ගන්න නැත්තේ. මෙහෙම අල්ලා ගන්න නෑ කිසිවක්. අල්ලා ගන්න නැති වෙනකොට මොකද වෙන්නේ? අනුපාදියන්න පරිතස්සක. පරිතස්සති කියන්නේ මේ කැටි ගැනීම වගේ එකක්. පරිතස්සති. තණ්හාව තියෙන තුරාවට තමයි මේ කැටි ගැනීම ආදී දේවල් නැති වෙන්නේ. ධම්මේ යෝගාවචරය තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලා ගන්නවා. ඒ නිසා පංච උපාදානස්කන්ධය පිළිබඳව මොන විදිය ප්‍රශ්නයක් ආවත් ඒව ඇති වුණත් නැති වුණත් විනාශයටපත් වුණත් මේ තණ්හාවක් නැති නිසා කැටි ගන්නෙ නැහැ. සැලෙන්නේ නැහැ. අනුපාදයන් පරිතස්සති. සැලෙන්නේ නැහැ, කැටි ගන්නෙ නැහැ. මෙහෙම නොසැලෙනකොට අපරිතස්සං පච්චත්තං ඤේව පරිනිම්බාය. එහෙම චති ගැනීමටපත් නොවන තනත්තා තෙමේම නිවීමටපත් වෙනවා. තමම්ම නිවීමටපත් වෙනවා. මොකද්ද මේ නිවීමටපත් වෙනවා කියන්නේ කෙලස් ගිනි නිවා දැමීම. පච්චත්තඤ්ඤේව පරිනිබ්බායති. නිවීමටපත් වෙනවා. එහෙම නැත්නම් පරිනිර්වාණයටපත් වෙනවා. පරිනිර්වාණ දෙකක් තියෙනවා. එකක් තමයි කෙලස් ප්‍රමණක් ප්‍රහාණය කිරීම. මෙතන අදහස් කරන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ සෝවාන් සකටදාගාමි අනාගාමි අරහත් කියන මේ ශේරම මාර්ග ඥාන උපදවගෙන සම්පූර්ණයෙන් කෙලස් නැති කර දමන. නමුත් අතීත කර්ම බලයෙන් හටගත් පංච උපාදානස්කන්ධය පවතිනවා. ජීවිතයේ පවතිද්දී කෙලස් පමණක් ප්‍රහාණය කිරීමට කියනවා උපාදිශේෂ පරිනිර්වාණය කෙලස් පමණයි ප්‍රහාණය කරන්නේ ඊළඟට තමන්ගේ කර්ම බලයේ හැටියට ආවිෂ තියෙන කාල ඉඳලා ඊළඟට රහතන් වහන්සේ පිරිනිවන් පාන. අන්න ඒකට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා. එතකොට උපාදිශේෂ පරිනිර්වාණයයි අනුපාදිශේෂ පරිනිර්වාණය. පච්චත්තං නේව පරිනිබ්බාති කියලා වදාළේ තමන්ම නිවීමටපත් වෙනවා. සේරම කෙලස් ගිනි නිවා දමනවා. තමන්ගේ ජීවිතයේ පවතිනවා කර්ම බලයෙන් හටගත්ත. නමුත් කෙලස් කියන්නේ සේරම නිවල තමයි. අන්න ඒක තමයි මෙතන අදහස් කරන්නේ. උපාදිසේත පරිණිරවාණ ධාතුව කියලා. මෙහෙම නිවීමටපත් වෙනවා. ඊට පස්සේ ඔහු දැනගන්නවා කේනා ජාති වසිතං බ්‍රහ්මචරියං කතං කරණේයං නාපරං ඉත්තත්තායාති පජානා මේ යම් කෙනෙක් රහත් බවට පත් වුණාම ඒ රහත් කුජලයාට දැනෙන අවබෝධයක් තේරුම් ගන්න එකක් තමයි තමා පිළිබඳවම තමන් තේරුම් ගන්නවා. මේ කාරණා ටික නොඑක්වර දේශනා කරලා තියෙන නිසා විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ රහත් බවට පත්වෙච්ච පුද්ගලයා තේරුම් ගන්නවා කීනා જાති. මේ නැවත නැවත ඉපදීම කියන එක සම්පූර්ණයෙන්ම දැන් ෂේ වෙලා ගියා. ඉවරයි. අවසන් වුණා. මුසිතං බ්‍රහ්මචර්යය. සීල සමාධි ප්‍රඥා කියන මේවට කියනවා බ්‍රහ්මචර්යාව කියලා. ඒ බ්‍රහ්මචර්යාව පුරලා ඒකේ වාසය කරලා දැන් අවසන් වුණා. සෝවාන් සකෘදාගාමි අනාගාමි පුජ්‍යල හැම අවසන් කළන රහතන් වහන්සේ පමණයි. උසිතම් බ්‍රහ්මචර්යය. කතං කරණීයං චතුරාර්ය සත්‍ය පිළිබඳව කරන්න තියෙන සේරම කටයුතු ටික දැන් කළා අවසානයි. නාපරං ඉත්තත්තායාති පජානාති මේ ආත්ම භාවයේදී මේ ජීවිතයේදී නැවත මනමත් කරන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්නවා. කවුද මේ තේරුම් ගන්නේ? මහ රහතුන් වහන්සේ. මේ සක්දෙව් රජුරෝ ඇහිලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාවක් දේශනා කළා. මෙතන වේදනානුපස්සනා වශයෙන් භාවනා මනසිකාරයේ පවත්වන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එත්තාමතාකෝ දේවානමින්ද බික්කෝ සංකිට්ඨේන සංහා සංකය විමුක්තෝ හෝති අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමි අච්ඡන්ත බ්‍රහ්මචාරේ අච්ඡන්ත පරියෝසානෝ සෙට්ඨෝ දේවමනස්සා දේවානමින්දය මෙන්න මේ විදිහට යෝගාවචර භික්ෂුව තණ්හාවෙන් මිදුණ වෙනම තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන අත්‍යන්ත නිෂ්ඨාවට කෙලවරකට ගියා වෙනම කාම යෝගාදී මේ යෝගයන්ගෙන් මිදුණ යෝගක්ඛේමී වෙනම සීල සමාධි ප්‍රඥා කියන මේ බ්‍රහ්ම චර්යාව සම්පූර්ණ කළා ඉක්ම බල අච්ඡන්ත බ්‍රහ්මචාරී වෙනම තමන්ට නිවන් දකීම සඳහා කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා කරන්න තියෙන කටයුතු අවසන් කළා වෙනම ඊළඟට මේ පුජ්‍යලයා දෙවියන් සහිත ලෝකයා අතරෙහි ශ්‍රේෂ්ඨ බවට උත්තම බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. බුදුරජාණන් වහන්සේ මේ සක්දේව රජුරු ඇවිල්ලා අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වශයෙන් මේ බුද්ධ ශාසනයේ ඊටාම වටිනා ප්‍රතිපදාවක් නිවන් මඟ දේශනා කර වදාළා. මුලින් මේ සක්දේව රජුරු ඇහුවේ අපි සරල වශයෙන් ගන්නකොට ස්වාමීනි මේ ශාසනයේ භික්ෂුව තණ්හා ආදී කෙලෙස් ප්‍රහාණය කරලා රහත් වෙලා දෙවියන් මිනිසයන් අතර ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ කොහොමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දේවානමින්දය මේ භික්ෂුව මෙහෙම අහලා දැනගන්නවා දැනගෙන තියෙනවා. මොනවද දැනගෙන දැනගන්නේ? සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. මේ පංච උපාදානස්කන්ධය ආදී ධර්ම අභිනිවේෂණය කරන්න හොඳ නැහැ. නිත්‍ය සපාදී වශයෙන්. මොකද අභිනිවේෂණය කරන්න හොඳ නැත්තේ ඒවා නිත්‍ය වශයෙන් ගත්තාම අනිත්‍යයි. සැප වශයෙන් ගත්තාම දුක් වෙනවා. ආත්ම වශයෙන් ගත්තාම අනාත්ම වෙනවා. ඒ නිසා ඒවා අබිනිවේෂණය කරන්න හොඳ නෑ. ඒ තණ්හාදී වශයෙන් ඒවා අල්ලා ගන්න හොඳ නෑ කියලා භික්ෂුව අහලා තේරුම් අරගන්නවා. එහෙම තේරුම් අරගෙන මේ භාවනා මානසිකාරයේ පවත්තලා සෝ සබ්බන් ධම්මං අභිජානා ඒ පංච උපාදානස්කන්ධ ආදී ධර්ම ඥාත පරිඥා කියන එකෙන් දැනගන්න. ඊළඟට සබ්බන් ධම්මං අභිඥාය සබ්බන් ධම්මං පරිජානාය. සියලු ධර්ම ඥාත පරිඥාවෙන් දැනගෙන ඊළඟට පිරිසිඳ දැනගන්නවා. තීරණ පරිඥා කියන එකෙන් එහෙම දැනගන්න. තව එක පරිඥාවක් තියෙනවා පහාන පරිඥා කියලා. ඒ පහාන පරිඥාව මතුපුට පෙන්නලා නැහැ දේශනා කළා නැහැ. නමුත් මේ ප්‍රතිපදාව ඉදිරියට යනකොට ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. පහාන පරිඥා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ආදී ධර්මයන් ඥාත පරිඥාවෙන් දැනගෙන ඊළඟට තීරණ පරිඥාවෙන් තීරණය කළා ඊළඟට සම්පූර්ණයෙන් ඒවා පිළිබඳව තිබෙන ඡන්ද රාගයේ කැමැත්ත ආශාව ප්‍රහාණය කෙරේ. ඒක තමයි පහාන පරිඥාව කියන්නේ. මේක මත පිටින් කියවුනේ නැතුණත් මේ ප්‍රතිපදාව කියාගෙන යනකොට ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙම පිරිසිඳ දැනගෙන යම් සැප දුක් වේදනා මේවා බින්දිනවා නම් මේවා අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න අනිත්‍යානුපස්සීව වාසය කරනවා අනිත්‍ය වශයෙන් සලකමින් මෙනෙහි කරමින් වාසය කරනවා විරාගානුපස්සීව වාසය කරනවා නිරෝධානුපස්සීව වාසය කරනවා පටිනිස්සග්ගානුපස්සීව වාසය කරනවා මේ ඔක්කොම මේ භාවනා මානසිකාරයේ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙහෙම සැප දුක් වේදනාවන් පිළිබඳව අනිත්‍යානුපස්සීව වාසය කරනකොට විරාගානුපස්සීව වාසය කරනකොට නිරෝධානුපස්සීව වාසය කරනකොට පටිනිස්සග්ගානුපස්සීව වාසය කරනකොට ඒ යෝගාවචරය නච කිංචි ලෝකේ උපාදීයති මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකයෙහි කිසිවක් තණ්හා මාන දෘෂ්ටි වශයෙන් අල්ලා ගන්න එහෙම අල්ලා ගන්න නැතිකොට අනුපාදියන්න පරිතස්සති. කිසිවක් අල්ලා ගන්න නැතිකොට පරිතස්සති කියන්නේ තැති ගැනීමට පත් වෙන්නේ නැහැ. කොහොමදවත් තැති ගැනීමට පත් වෙන්නේ නැහැ. තණ්හාව තියෙන තුරාවට තමයි තැති ගැනීම තියෙන්නේ. දැන් රහතන් වහන්සේලා මොනම දෙයක් මොනම ගැටලුවක් ආවත් චැති ගැනීමේ නැහැ. අපරිතස්සං පච්චත්තං නේව පරිනිබ්බායති. එහෙම තණ්හාවෙන් චැති ගැනෙන්නේ නැතිකොට තමන්ම නිවීමටපත් වෙනවා. උපාදිශේෂ පරිනිර්වාණ ධාතුව කියන එකෙන් කෙලස්ගෙන සම්පූර්ණයෙන්ම නිවාදම. ඊට පස්සේ තමයි ඒ රහතන් වහන්සේට අවබෝධය ලැබෙන්නේ කීනා જાති මගේ જાතියෙන් જાති ඉදීම ඔක්කොම නැති වුණා. කුසිතම් බ්‍රහ්මචරියං බ්‍රහ්මචර්යාව පුරලා අවසන් කළා. අතං කරණීයං චතුරාර්ය සත්‍ය පිළිබඳව කළ යුතු කටයුතු ඔක්කොම අවසන් කළා මේ ආත්ම භාවයට වෙනත් කරන්න දෙයක් නැහැ කියලා මෙහෙම තේරුම් ගන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව මුල් කරගෙන රහත් බව දක්වාම ප්‍රතිපදාව දේශනා කළා මේ සක්දෙව් රජුවන්ට. ඉතින් සක්දෙව් රජුව මේ බණ අහලා ගියා යන්නේ. ගිහිල්ලා හිටන් දෙවලවට ගිහිල්ලා ඊට පස්සේ මේ ගැන කල්පනාවක් නැහැ. ඒ ඇහුවා විතරයි කල්පනාවක්වත් නැහැ. මහා මොගලන් රහතන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් අහගෙන ඉඳලා මේ පිළිබඳව බලන්න වෙන්නට ඕන දෙවලවට වැඩම කළා. දෙවලවට වැඩම කළා හිතන් මහා මොගලන් තෙරුන් වහන්සේ සක්දෙව් රොජ්ජුරුවන්ගෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා නේද බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරපු ධර්මය මේවා ගැන කල්පනාවක් නැහැ මතකයක් නැහැ කල්පනාවක් අන්න එතෙන්දි තමයි මුගලන් මහා රහතන් වහන්සේ ප්‍රාසාදයේ කම්පණයටපත් කළා කියලා අපේ බණ පොතේ තියෙන. කම්පණයටපත් කළා. ඒක කම්පණයටපත් කරන පිළිවෙලක් තියෙනම අදිස්ථාන බලයෙන් ඒ ප්‍රාසාදයේ තියෙන තන ජලය වෙන්න අදිස්ථාන කරනවා. ඒ ජලය වුණාම දැන් මේ ප්‍රාසාදයේ තියෙන ජලය උඩ. එතකොට යන්තම් ඇඟිල්ලෙන් තල්ලු කළත් හැලෙන්න තරම්. එහෙම අදිෂ්ඨාන බලයෙන් මේ ප්‍රාසාදයේ කම්පණයටපත් කළා. ඇඟිල්ලෙන් ඇනලා කම්පණයටපත් කළා කියලා තියෙන්නේ පාදං ගුට්ඨේන කියලා. අන්න එතකොට අර සබ්බේ රජ්ජිරවන්ට කල්පනාව ආවා. බය වෙලා සංවේගයටපත් වුනහම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කල්පනාවට ආවේ එතකොට. එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ මේ විදිය මේ විදිය දේශනා කළා කියලා හිතන් මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. ඉතින් මෙතනින් මේ ධර්ම දේශනාව කෙලවර වෙනම ඊළඟට හැමදෙනාම කල්පනාවට ගන්නට ඕන මේ ධර්ම දේශනාව පිළිබඳව ඊටාම වටිනා දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. ඊතරම් මෙතින් ලෙහෙසි පහසු නැහැ. ටිකක් ගැඹුරින් යුක්තයි. නමුත් මේ භාවනා යෝගයෙන් වේදනානුපස්සන වශයෙන් භාවනා මාර්ගයේ යන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කළේ. දැන් අපි භාවනා කරනකොටත් වේදනාව මුල් කරගෙන වේදනානුපස්සනා වශයෙන් තමයි අපි භාවනා මානසිකාරයේ පවත්න්නේ. මේ වේදනානුපස්සනා වශයෙන් රහත් බව දක්වාම ප්‍රතිපදාව දේශනා කළා බුදුරජාණන් වහන්සේ. සැප වේදනා දුක් වේදනා මේ සැප දුක් වේදනා විශේෂයෙන් සැප වේදනාව. මෙන්න මේ සැප වේදනාව පස්සේ තමයි ලුහු බඳින්නේ මේ සත්ත්ව. සැප වේදනාව පස්සේ ලුහු බඳලා තමන්ගේ ජීවිත පවා විනාශ කරගන්නවා. මේ ආස්වාදය හොයාගෙන ගිහිල්ලා. ආස්වාදයේ පස්සේ දුවනවා හොයනවා. මිනිස්සේ පමණක් නෙමේ තිරිසං සත්ත්ව පවා මේ ආස්වාදයේ පස්සේ දුවනවා. ඒ ආස්වාදය කියන්නේ මොකද්ද වේදනාව. දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී වදාළ වේදනානුපස්සනාව වශයෙන් ඒ සැප දුක් වේදනාවන්ගේ ඇතිවීම නැතිවීම වෙනස් වීම දකිනකොට ඒව පිළිබඳව අල්ලා ගැනීම ආස්වාදයේ විඳින්න යාම මේවා අඩු වෙලා යනවා. මොකද මේවා ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරය ඒවා ආස්වාද කරන්න යන්නේ නැහැ. දැන් භාවනා මානසිකාරයේ පවත්වන කොට තමන්ට දැනෙනවා මේ වේදනාදී ධර්ම සිතින් අල්ලාගෙන මෙනෙහි කරනකොට වහවහ ඇති වෙනව නැති වෙනව විනාශයටපත් වෙනවා. ඒ වේදනා ධර්ම ඇති වෙනවා ඒ එක්කම විනාශයටපත් වෙනවා. මෙහෙම සිහිනුවණින් දකිනකොට අර ආස්වාදයේ පස්සේ දුවන්නේ නැහැ ලුහු බඳින්නේ නැහැ. මේවා ඔක්කොම අනිත්‍යයි කියලා තේරුම් ගන්නවා. ඉතින් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වේදනාදී ධර්මයන් පිළිබඳව පසුපස ලුහු බඳින්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මේවා අනිත්‍ය වශයෙන් දකිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ නැසකින්ච ලෝකේ උපාදීයති කියලා. මේම පිළිවෙලින් ගිහිල්ලා අන්තිමට කිසිවක් මේ ලෝකෙ සිතින් අල්ලගන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලාගන්නේ නැහැ. එහෙම අල්ලා නොගන්නකොට තමයි එතනින් තවත් එහාට ගිහිල්ලා හිටන් තමන්ම නිවීමට සැනසීමටපත් වෙනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදා මාර්ගය. සක්දේව රජුරවන්ට ප්‍රකාශ කළත් ඒ සක්දේව රජුරවන්ට කිසිදු ධර්මාබෝධයක් නොමුණත් අද දක්වා මේ වටිනා ධර්මය භාවනා මාර්ගයේ පෙන්වා දීලා තියෙන ධර්මය වේදනානුපස්සනා වශයෙන් භාවනා මානසිකාර්ය පෙන්වා දීලා තියෙන මේ ධර්මය පවතිනවා අදත් එයින් ප්‍රයෝජනේ ගන්නා භාවනා යෝගීන් භාවනා මානසිකාර්යය පවත්තලා පින්වත්නි දැන් ඉතින් සෑහෙන වෙලාවක් ගත වුණා මේට වැඩිය කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මේ උතුම් පොය දවසේ පැයකටත් වැඩි කාලයක් මේ පින් උතුම් හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරව භක්තියෙන් ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කිරීමත් වටිනා කුසලයක්. ධම් හඬට කන්දී ඉන්නකොට Tamange හිත තැම්පත් වෙනවා භාවනාවකුත් වෙනවා. වටිනා කුසලයක් ඒවා තේරුම් අරගෙන කටයුතු කළාම තවත් වටිනවා. ඒ නිසා හැමදෙනාම මේ ධර්මයට අනුව කටයුතු කළා. තමන්ගේ සීල භාවනා ගුණ වැඩි දියුණු කරගෙන හිතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීර්යය වඩන්නට ඕන. දැන් ඉතින් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උතුම් කුසල බලයේ හේතු කොටගෙන හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා